ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පදී සුදස්සේ ස්වාමීන් වහන්සේ සක්ඛෝසෝ භික්ඛවේ භික්ඛ චක්කු ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා ව්‍යාපාදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති තේ සාදු සාදු සාදු සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ අපි ආරම්භ කරන ලද ධර්මදේශනා මාලාවෙහි තුන්වැනි ධර්මදේශනාව මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය අසුරු කොටගෙන පවත්වන චිත්තෝපක්ලේශ දේශනා මාලාවෙහි දෙවැනි චිත්තෝපක්ලේශ ධර්මයේ පිළිබඳවයි අද ධර්මදේශනාව සිදු කරන්නේ දෙවැනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට එහෙම නැත්නම් එක දෙක වශයෙන් අපට අංක කරලා දක්වන්නට නොහැකි වුණත් ඒ සූත්‍ර දේශනාවෙහි දක්වා දෙවණියට දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්මය තමයි ව්‍යාපාදය. බුදුරජාණන් වහන්සේ විසින් ඒ සූත්‍ර දේශනාවෙහි දක්වනවා මහණෙනි මේ ව්‍යාපාදය චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව දැනගෙන එය පිළිබඳව වැටහීමක් ඇති භික්ෂුව එහෙම නැත්නම් භාවනානුයෝගී තනත්තා එහෙමත් නැත්නම් නිවන් දකින්නට ಗುಣධම් වඩන තනත්තා මේ චිත්තෝපක්ලේශ ධර්මය දුල් කිරීම සඳහා කටයුතු කරනවා මේ කාරණය පාදක කොටගෙන අද දවසේ ව්‍යාපාදේ කියන්නේ මොකක්ද? ඒ ව්‍යාපාදේ කර්මපතයක් හැටියට, නීවරණ ධර්මයක් හැටියට අපේ මනස ආවරණය කරන ආකාරයත් ඒ ව්‍යාපාදයේ ඇතිවීමේ හේතු සහ දුරු කරන ආකාරයක් පැහැදිලි කරමින් අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා ව්‍යාපාදය චිත්තෝපක්ලේශ ධර්මයක් එහෙම නැත්නම් සිත කිලිටි කරන ධර්මයක් හැටියට ව්‍යාපාදයයි කියලා කියන්නේ ද්වේෂයෙහිම එක්තරා ස්වરૂපයක් ද්වේෂය, පටිඝය පිනතුන් දන්නවා. සිත කිලිටි කරන අරමුණෙහි ගැටෙන ධර්මතාවයක් ඒ ධර්මතාවයේම එක්තරා ස්වરૂපයක් තමයි මේ ව්‍යාපාදයයි කියලා කියන්නේ. කෝපය ඇති වුනහම ඍජුවම ඒ පුද්ගලයාගේ මනස ඒ කෝපයට අරමුණු වුණු පුද්ගලයා හෝ ද්‍රව්‍ය සිදුවීම පිළිබඳව ගැටීම් ආකාරයෙන් තමයි මතුවෙන්නේ. නමුත් ව්‍යාපාදයේ ස්වභාවය තමයි එහෙම ඒ වෙලාවෙම ගැටුම්කාරී ස්වභාවයෙන් ක්‍රියාත්මක නොවි ඒ යටපත් වෙනවා දෙවනුව ඒ තමන් ගැටුණු තමන් ප්‍රතිවිරුද්ධ පුද්ගලයාට යම්කිසි හානියක් අනතුරක් විපතක් වෙනවා කියලා දැනගත්තහම ඒ පිළිබඳව සතුටු වෙන කැමති වෙන අනෙක් තනත්තාගේ විනාශය අපේක්ෂා කරන ගතිය තමයි මේ ව්‍යාපාදෙහි ස්වરૂපය. එතකොට හුඟක් වෙලාවට මේ ව්‍යාපාදේ ඇති වෙන්නට පුළුවන් Tamanට වඩා ප්‍රබල පුද්ගලයෙක් සමග ඇති වෙන ගැටුමකදී. ඒ මොකද Tamanට වඩා බලයෙන් අඩු කෙනෙක් පිළිබඳව කෝපයක්, ද්වේෂයක් මතුවුනොත් ඒ ද්වේෂය වහාම අනේකා වැඩපවත්වන ආකාරයෙන් අපේ මනසෙහි මතුවී එනවා. නමුත් අපට වඩා බලවත් එහෙම නැත්නම් අපට අභිභවනය කරන්නට යටපත් කරන්නට ගැටිලා ජය ගන්නට නොහැකි පුද්ගලයෙක් හෝ අරමුණක් පිළිබඳව අපේ సంతානයේ කෝපය, ద్వේෂය මතුනහම ඒ එක්තරා ස්වરૂපයකින් පසුබාන ලක්ෂණයෙන් යුක්තවයි හටගන්නේ. එහෙම නැත්නම් බිය හැටියට, පලා යාම හැටියට එය මතුවෙන්නට පුළුවන්. නමුත් එහෙම බිය උනාය කියලා, පලා ගියාය කියලා අර ගැටුම්කාරී ස්වභාවය මනසින් දුර වෙන්නේ නැහැ. Tamanට ජයගත නොහැකි නිසා ඒ අවස්ථාවේදී යටපත් වෙලා පලා ගිහින් පසුබාලා හිටියත් පසුව හරි ඒ තමන්ට ප්‍රතිවිරුද්ධ පුද්ගලයාගේ විනාශය සිද්ධ වෙනවා නම් එය හොඳයි කියන අදහසක් ඒ තනත්තාගේ චිත්තාභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක රළු විදිහට අපට කෝපය මතුවෙන්නා වගේ අනේකාට ප්‍රතිවිරුද්ධව මතුවෙන ගතියක් ප්‍රකට නොවුනට විවිධ ස්වરૂපයන්ගෙන් ඒ තමන්ට ප්‍රතිවිරුද්ධ ආරම්මණයෙහි ප්‍රතිවිරුද්ධ පුද්ගලයාගේ විනාශය අපේක්ෂා කරන මේ සූක්ෂම ගතිය අපේ සිත් සතන් තුළ ජනිත වෙන්නට පුළුවන්. මෙහි පවතින වඩාත්ම භයානක తত্ত্বය තමයි අර කෝපය, ద్వේෂය හැටියට එය ඍජුව මතුවෙනවා නම් Tamanටම දැනෙනවා Tamanගේ සිත කිලිටි වුණාය කියලා. නමුත් අර විදිහට යටපත් වෙලා පසුබාලා මනසෙහි තැන්පත් වුණු ස්වરૂපයෙන් එය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙනකොට තමන්ටම හඳුනාගත නොහැකි ආකාරයෙන් ඊතා සූක්ෂම ස්වરૂපයකින් මතුවෙන්නට පුළුවන්. වංචක ධර්මයක් හැටියට එය විවිධ ස්වરૂපයන්ගෙන් නැගී සිටින්නට පුළුවන්. සමහර වෙලාවට දුස්සීල පුද්ගලයන්ගේ විනාශය අපේක්ෂා කරන ආකාරයට එහෙම නැත්නම් පාපකාරී පුද්ගලයන් දුරු කරන ස්වභාවයෙන් එහෙම නැත්නම් සමාජයේ පාපකාරී පුද්ගලයන්ගෙන් සිදුවෙන අනර්ථය වළක්වන්නට ඕන ඒ නිසා ඒබඳු පුද්ගලයන් මේ සමාජයෙන් බැහැර කරෙන්නට ඕන ඒබඳු අයට දඬුවම් ලැබෙන්නට ඕන ඒබඳු පුද්ගලයන් ඝාතනය කරන එක මරණීය දඬනය දෙන එක හොඳයි එහෙමත් නැත්නම් සබාධමින් හෝ ඒබඳු පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්නට ඕන ආදී වශයෙන් එක්තරා ධර්ම සංඥාවකිනුත් ඒ ව්‍යාපාදේ මතුවෙන්නට පුළුවන්. එතකොට Taman අකමැති වෙන Tamanට නපුරක් කළාය කියලා හඟින Tamanට ප්‍රතිවිරුද්ධ අරමුණෙහි විනාශය විවිධ ස්වરૂපයන්ගෙන් අපේක්ෂා කරනවා. නමුත් එය ධර්ම සංඥාවක් හැටියට මතුවී එන්නට පුළුවන්. ඒ අයගෙන් Tamanට පමණක් නෙමෙයි අනුන්ටත් සිද්ධ වෙන විනාශය වළකින්නට නම් සමාජයට මුළුමහත් ලෝකයට ඔවුන්ගෙන් සිද්ධ වෙන විපත වළක්වන්නට නම් ඔවුන්ගේ අවසානය සිදුවිය යුතුයි ඔවුන්ට දඬුවමක් ලැබිය යුතුයි ඔවුන්ට සබාධමෙන් හෝ එහි විපාක වහාම ලැබිය යුතුයි කියන ආකාරයෙන් ඒ Tamanට ප්‍රතිවිරුද්ධ පුද්ගලයන්ගේ විනාශය අපේක්ෂා කරන්නට පුළුවන්. එතකොට එහෙම මතුවෙනකොට මේ මතුවෙන්නේ කෝපයයි කියලා, මේ මතුවෙන්නේ ද්වේෂයයි කියලා Tamanට වටහා ගන්නට පහසු නෑ. කොහොමද නිසාද ලොවට යහපත අපේක්ෂා කරන ස්වરૂපයෙන් ඒ ව්‍යාපාදේ මතුවෙන නිසා. ඒ නිසා කෝපය, ద్వේෂය තරම් පහසුවෙන් හඳුනාගත නොහැකි ඊතා සියුම් ස්වરૂපයක් කෝපෙහිම, ద్వේෂෙහිම, පටිගෙහිම ඊතා සූක්ෂම ස්වરૂපයක් තමයි ව්‍යාපාදයේ හැටියට අපේ සිත් සතන් තුළ මතුවෙන්නේ. මේ ධර්මතාවය බුදුරජාණන් වහන්සේ චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට දක්වනෝ නීවරණ ධර්මයක් හැටියට දක්වනෝ ඒ වගේම කර්මපතයක් හැටියට දක්වලා තියෙනවා නිවරණ ධර්මයක් කියලා කියන්නේ නිවන අහුරන ක්ලේශ ධර්මයක්. යම් කෙනෙකුට නිවන් අවබෝධය සඳහා කෙලස් ප්‍රහාණය කිරීම, සිත පිරිසුදු කර ගැනීම, ප්‍රඥාව අවදි කර ගැනීම අවශ්‍යයි. නමුත් ප්‍රඥාව මොට කරන්නට, සිත කෙලසන්නට, නිවන් මඟ ආවරණය කරන්නට හේතු වෙන නිසා මේ ව්‍යාපාදය නීවරණ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඒ මොකද මේ මනෝභාවයේ ඇති වුනහම අන් අයගේ විනාශය, අන් අයගේ පරිහානිය, අන් අයගේ දුක, අන් අයගේ විපත අපේක්ෂා කරන ස්වභාවය මනසෙහි ජනිත වෙනවා. ඒන් ලෝකයට හානියක් වුණත් නොවුණත් තමන්ගේ සිත කිලිටි වීම තමන්ගේ සිත ආවරණය වීම සිදුවෙන නිසායි ඒ නීවරණ ධර්මයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්තෝපක්ලේශ ධර්ම කතාවෙහි චිත්තෝපක්ලේශයක් හැටියට දක්වන්නේ ඒ සිත කිලිටි කරන්නට හේතු වෙන නිසා. රළු ආකාරයෙන් මතුණා, සියුම් ආකාරයෙන් මතුණා අන්න ඒගේ විනාශය අපේක්ෂා කරන මේ ද්වේෂ මූලික ස්වરૂපයෙන් සිත කිලිටි කරනවා එනිසා ව්‍යාපාදයේ චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට මෙහිදී මේ වත්තුපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට කර්මපතයක් හැටියටත් මේ ව්‍යාපාදයේ දක්වනවා පෙදතුන් දන්නවා කර්මපත 10ක් දක්වලා තියෙනවා කයින් සිද්ධ වෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර වශයෙන් තුනක්, ඒ වගේම වචනයෙන් සිද්ධ වෙන මුසාවාද, පිසුනා වාච, පරස වාච, සම්පප්පලාප වශයෙන් හතරක්, ඒ වගේම මනසින් සිද්ධ වෙන අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි වශයෙන් තුනක්. එහෙම කර්මපත 10ක් ධර්මයේ දක්වලා තියෙනවා. එයින් මනසින් සිද්ධ වෙන කර්මපතයක් හැටියට තමයි ව්‍යාපාදේ දක්වලා තියෙන්නේ. කර්මපතයක් කියලා කියන්නේ අංග සම්පූර්ණව විපාක දෙන කර්මයක් බවට පත් වෙනවා. දැන් පෙනතුන් දන්නවා ප්‍රාණඝාතයක් සිද්ධ වෙනකොට ඒ කර්මපතයක් බවට පත් වෙන්නට නම් සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චිත්තය, උපක්‍රම කිරීම, එයින් ඒ සත්‍යය ඝාතනය වීම කියන මේ කාරණා පහම සම්පූර්ණ වුණු තැන තමයි ප්‍රාණඝාත අකුසලයේ කර්මපතයක් බවට පත් වෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙකුට සතෙක් මරන්න හිතිලා ඒ සතාව නොමරා සිටියත් යම් කිසි කර්මයක් සිද්ධ වෙනවා. මානසික වශයෙන් පමණ. මොකද අර සතාව ඝාතනය කරන්නට සිටීමම සිත කිලිටි කරන අකුසලයක් වන නිසා. නමුත් ඒ කර්මපතයක් හැටියට අංග සම්පූර්ණ විපාක දෙන බරපතල කර්මයක් බවට පත් වෙන්නේ අර කාරණා පහම සම්පූර්ණ වූ තැන. නමුත් මේ ව්‍යාපාදය මානසික වශයෙන් පමණක් දැන් මේ ප්‍රාණඝාතය සිද්ධ කරනකොට මානසිකවත් සිදුවිය යුතු කොටසක් තියෙනවා කායිකවත් සිදු විය යුතු කොටසක් තියෙනවා. ඒකට මේ දෙපැත්තම සම්පූර්ණ වුණු තැන තමයි ඒ ප්‍රාණඝාත කුසලය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා තමයි ඒවා කයින් සිද්ධ වෙන අකුසල් හැටියට දක්වලා තියෙන්නේ. මේ මනසින් සිද්ධ වෙන අකුසල කර්මපතයන් දක්වන තැන ව්‍යාපාදයේ දක්වන්නේ එහිදී අනුන්ට විපතක් සිද්ධ වීම අනුන්ට විපතක් සිදු වුණා කියලා දැන ගැනීම එහෙම නැත්නම් ඒ සිදුවීම අනේකාට විපතක් අනේකාට අන්තරායක් හානියක් කියන බව තමනුත් තේරුම් ගැනීම සහ ඒ පිළිබඳව අපේක්ෂා කරන ඒ කැමැතිවන එයට සතුටු වන ගතිය මේ මනෝභාවය සම්පූර්ණ වෙන්නට කර්මපතයක් බවට පත් වෙන්නට ඔය ක්‍රියාවලිය තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ව්‍යාපාදයේ ඇතිවීමේදී ඒ පුද්ගලයාට දැනුමක් තියෙනවා තව කෙනෙකුට විපතක් සිද්ධ වෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඒ තමන්ට ප්‍රතිවිරුද්ධ පුද්ගලයාට තමන්ගේ සතුරාට විනාශය පැමිණෙනවා නම් හොඳයි කියන මේ අපේක්ෂාව තමයි ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ පවතින. එතකොට එහෙම විපතක් යම්කිසි පුද්ගලයෙක් විසින් සිද්ධ කළා වුණත්, එහෙම නැත්නම් නීතිමය වශයෙන් සිදු වුණා වුණත්, එහෙම නැත්නම් සබාධමින්ම එබඳු විපතක් සිදු වුණා කියලා දැනගත්තු සැනින්ම මේ තනත්තාට ඒ පිළිබඳව සතුටක් මනසේ මතුවෙන්නට පුළුවන්. නමුත් ඒ සතුටක් මතුවෙන්නට හේතුනේ අර අනුන්ගේ විනාශය අපේක්ෂා කරන ගතිය ඔහුගේ චිත්තසංතානෙහි පැවතුණු නිසා. එතකොට එතනදී අනුන්ට විපතක් සිදුවීම අනුන්ට විපතක් උණයි කියලා Taman පැහැදිලිව දැන ගැනීම ඒ විපත පිළිබඳව තමනොත් තෘප්තිමත් වීම කියන සතුට වීම කියන මේ කාරණා ටික තමයි එතනදි සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ විදිහට තමන් විසින් සිදු නොකළා වූ කායික වශයෙන් වාචසික වශයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධතාවයකින් තොරව පැත්තක සිද්ධ වෙන බරපතල කර්මයක් තමන් විසින්ම ඊට මනසින් සම්බන්ධ වෙලා තමනොත් සිත කිලිටි කරගෙන එය නිවන් මාර්ගටත් ආවරණයක් කරගෙන ඒ වගේම අකුසල කර්ම පතයක් බවට පත් කරගෙන අනාගතේ බරපතල දුක්ඛ විපාක ලබන තැනකට පුද්ගලයා මෙහෙවනවා මේ ව්‍යාපාදයේ විසින් අපේ පෙර දිනේ හිත සිහිපත් කළා සත්වේක්‍ය පුද්ගලේක්‍ය මමය කියලා අපි කතා කළාට ඒ සියල්ලක් සම්මුති පමණයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහය. එතකොට මේ ධර්ම අතර මේ ව්‍යාපාදේ නැමැති ධර්මය යම් කෙනෙකුගේ සිතෙහි හටගත්තාම ඒ සිතෙහි අඳුරක් ඇති කරනවා ආවරණයක් ඇති කරනවා කිලුටක් ඇති කරනවා පමණක් නෙවෙයි අනාගතයේ ඒ තනත්තාට කටුක දුක් විපාක ඇති කරන තැනකට මේ මානසික ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතනදී අපි සිහිපත් කළා කායික වශයෙන් වාචසික වශයෙන් කිසිදු සම්බන්ධයක් නැතිවම මනසින් ඒ කර්මයට තමන් දායක වෙනවා. එතකොට ඒ විදිහේ ව්‍යාපාදයක් තමන්ගේ සිතෙහි ක්‍රියාත්මක වෙනකොට අනුන් විසින් කරන පව්කම් පවා අනුමෝදන් වෙන තැනකට පුද්ගලයා පෙළඹෙන්නට පුළුවන්. දැන් අපි අහලා තියෙනවානේ බුදුදහමෙහි පින් අනුමෝදන් වීම කියලා කාරණයක් පත්ති දාන, පත්තානුමෝදනා කියන දෙකම දස පුණ්‍ය ක්‍රියාවන් අතර පින්කම් දෙකක් හැටියට දක්වන්නේ. පත්ති දාන කියලා කියන්නේ පින් දීම. අන්න අපි විසින් සිද්ධ කරන කුසලය පින අන් අයට අනුමෝදන් වෙන්නට ආරාධනා කිරීම අනුමෝදන් වෙන්නට ඒ අයව සිහි කිරීම ඒ අයට අවස්ථාව සලස්වා දීම ඒක පින්කම ඒ වගේම පත්තානුමෝදනා ඒ අනුන් විසින් සිද්ධ කරන සත්ක්‍රියාව සතුටු සිතෙන් අනුමෝදන් වෙන්නට පුළුවන් නම් ඒ පිළිබඳව සතුටු වෙන්නට පුළුවන් නම් ඒ තනත්තා විසින් පින් අනුමෝදන් වීම නම් වූ කුසල ක්‍රියාව සිද්ධ කර ගන්නවා. එතකොට පව් අනුමෝදන් වීම කියලා එකක් අපට හුරු පුරුදු නැහැ. අපේ දහම් පොතපතෙහි සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක සත්ක්‍රියාවක් නොවන නිසා. නමුත් බොහෝ අවස්ථාවල මිනිසුන් හැසිරෙන ආකාරය දිහා බැලුවහම Taman කායික වශයෙන් සිද්ධ නොකළ, Taman වාචසික වශයෙන් අනුබල නොදුන්නු හැබැයි පරිබාහිරවම සිද්ධ වෙන අපරාධ පවා මිනිසුන් සතුට සිතින් අනුමෝදන් වෙන බව පෙනෙනවා. දැන් සමහර වෙලාවට Tamanට ප්‍රතිවිරුද්ධ පුද්ගලයෙක්ව ඒ පුද්ගලයාට තව කෙනෙක් හානියක් කළා කියලා දැනගත්තාම ඔයගොල්ලන්ට ඔහොම වෙලාවදී අපටත් මෙහෙම මෙහෙම කළා. අපි නම් ඉතින් මොකුත් කරන්න යන්නේ නැහැ. නමුත් ඉතින් ලෝකේ කර්ම විපාක කියලා දෙයක් තියෙනවනේ. ඒ නිසා කාගෙන් හරි ඒගොල්ලන්ට ඒ විනාශය සිද්ධ වෙන්න ඕන. සබා දහමින් හරි ඒවා මතුවෙන්නට ඕන. අපි මොකුත් කරන්න යන්නේ නැහැ. නමුත් ඉතින් ලෝක ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවනේ. ඕවා ඔහොම වෙන්න ඕන. තව ඉදිරියට තවත් ඊට වඩා ගැටලු මතුවේවි කියලා එහෙම සමහර වෙලාවට අර ධර්මය සිහි කරන ස්වરૂපයෙන්ම ඒ ව්‍යාපාදයේ Tamanගේ සිත් තුළ මතුවෙන්නට පුළුවන්. ඒ වගේම තව සමහර වෙලාවට Tamanට ප්‍රතිවිරුද්ධ පුද්ගලයෙක්ව ඝාතනය කළා කියලා දැනගත්තොත් ඒ පිළිබඳව වඩාත් උද්දාමයටපත් වෙන අපි දන්නවා සමහර අවස්ථාවලදී සමහර පුද්ගලයන්ගේ අභාවය නිසා ප්‍රීති ഘോഷා පවත්වන ප්‍රීති උත්සව පවත්වන ඒ වගේම නොඑක් ආකාරයට මිනිසුන් සතුටු වෙන අවස්ථා සමාජයේ අපි දකිනවා. ඒ කොමත් නිසාද අර Tamanට කරගත නොහැකි අපරාධය තව කෙනෙක් විසින් හෝ සිදු කළා කියලා දැනගත්තාම ඇතිවෙන උද්දාමය. එතකොට අර පින් අනුමෝදන් වීම තුළින් අනාගතයේ සැප විපාක ඇති වෙනවා වගේම තමයි ඒ පෞකම් අනුමෝදන් වීම තුළින් පෞකම අනුමත කිරීම තුළින් පෞකමට මනසින් අනුබල දීම තුළින් ඒ පෞකම අපේක්ෂා කිරීම තුළින් ඒ පුද්ගලයා මනස කිලිටි කරගෙන නිවන් මඟ අහුරා ගන්නවා වගේම බරපතල කුසල කර්මයක් සිද්ධ කර ගන්නවා. පිනතුන් අහලා ඇති අපේ මහ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක කෙවුල් ගමක ඉපදිලා ඒ කියන්නේ මත්ස්‍ය ඝාතනය කරලා ජීවත් වෙන ගම්මානයක ඉපදිලා ඒ මත්ස්‍ය ඝාතනය අනුමෝදන් වීමේ කර්මය උන්වහන්සේ කුඩා අවදියේදී මත්ස්‍ය ඝාතනයට යමුනේ නැහැ. නමුත් ඒ මත්ස්‍යයින් ඝාතනය කරන ආකාරය දැකලා ඊට සතුටු වීමේ කර්ම විපාකය බුදු විචාත්ම භාවයේ තදබල ශීර්ෂාභාදයක් හැටියට මතුණු බව ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේට විපාක දුන්නු බුද්ධත්වයට පත්වුණු ආත්ම භාවයේ විපාක දුන්නු ඒ කර්ම විපාක අතර එක් කර්ම විපාකයක් හැටියටයි මේ කාරණේ දක්වන්නේ. එතකොට බුදු වෙච්ච ආත්ම භාවයේදී පවා විපාක දෙන්නට තරම් ප්‍රබල වුණා ඒ අන් අය විසින් කරන අකුසලය අනුමෝදන් වීම. වෙනතුනේ හුඟක් වෙලාවට මේ පව්කම් අනුමෝදන් වීම ලෝභ සහගත සිතින් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ කොමක් නිසාද? Tamanට තමනොත් කැමති වෙන යම් යම් ක්‍රියාවන්. ඒ කියන්නේ අන් අය විසින් කරන සොරකම, අන් අය විසින් කරන කාම මිත්‍යාචාරය, අන් අය විසින් ප්‍රාණඝාතය කරලා ඒ මාංශ ආදිය Tamanටත් ලැබෙනවා නම් අනුන්ටත් ලැබෙනවා නම් ඒවා පිළිබඳව ප්‍රශ්නා මූලික සිතින් ඒ අනිත් අය කරන පාපය අනුමෝදන් වෙන්නටත් පුළුවන්. බොහෝ අවස්ථාවල මේ ව්‍යාපාදේ නිසා ඒබඳු තත්වයක් ඇති වෙන්නටත් පුළුවන්. Tamanට ප්‍රතිවිරුද්ධ පුද්ගලයින්ට ඒබඳු හානියක් සිද්ධ වෙනකොට විනාශයක් සිද්ධ වෙනකොට ඒ පුද්ගලයින්ගේ සිත් සතන් තුළ මේ ව්‍යාපාදයේම ඒ අපරාධය අනුමත කරන අනුමෝදන් වෙන ස්වරූපයෙන් මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ව්‍යාපාදයේ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නට ඕන දැනුවත් වෙන්නට ඕන ඒ දුබලකම අපේ සිතෙන් උපුටා දමන්නට අපේ නිවැරදිව ඒ මනෝභාවය පිළිබඳව හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ව්‍යාපාදයේ ඇතිවීමේ හේතු අත්ති භික්කවේ පටිග නිමිත්තා තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උපාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස බිහියෝ භාවාය වේපුල්ලාය තථාගතයන් වහන්සේෙහිදී දක්වනවා මහණෙනි පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් එහෙම නැත්නම් නුවණින් තොරව මෙනෙහි කිරීමෙන් තමයි මේ නෝපන්නා වූ ව්‍යාපාදයේ උපදින්නටත් උපන්නා වූ ව්‍යාපාදය බහුල කොට වැඩෙන්නටත් ප්‍රධාන හේතුව වෙන්නේ. කොහොමද පටිඝ නිමිත්තයි කියලා කියන්නේ? පිනතුනේ අපි මුල් ධර්ම දේශනාවේදී පැහැදිලි කළා මේ සිතට අරමුණු වෙන. එහෙම නැත්නම් ඇසට, කනට, නාසයට, දිවට, කයට අරමුණු වෙන්නා වූ මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්නා වූ අරමුණු අපේ සිතින් තමයි හඳුනාගෙන විග්‍රහ කරගන්නේ විශ්ලේෂණය කරන්නේ විමර්ශනය කරන්නේ පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ එතකොට මේ පසින්දුරන්ගෙන් ගන්නා අරමුණු මනසින් විමර්ශනය කරනකොට ඒවා පිළිබඳව කැමති වෙන සතහන් ඒවා තියෙනටත් පුළුවන් අකමැති වෙන සතහන් තියෙන්නටත් පුළුවන්. අනේ කැමති වෙන සතහන් හඳුන්වනවා සුබ නිමිති හැටියට, අකමැති වෙන සතහන් අසුබ නිමිති හැටියට, එහෙම නැත්නම් පටිඝ නිමිති හැටියට දක්වනවා. එතකොට පුද්ගලයෙක් හිතන පතන ආකාරය මත ඒතනත්තාට පටිඝ නිමිති හැටියට දැනෙන දේ වෙනස් වෙන්නට පුළුවන්. හැම කෙනාටම එක වගේ නෙමෙයි. අර සුබ නිමිතිත් ඒ වගේ. එක් එක් පුද්ගලයාට සුබ වශයෙන් දැනෙන නිමිති වෙනයි වෙනත් කෙනෙකුට ඒක දැනෙන ආකාරය ඊට වඩා වෙනස් වෙන්නට පුළුවන්. ඒතර මෙතන නිමිත්ත කියලා කියන්නේ ඒ අරමුණු කරන කාරණය. දැන් අපි ඇසින් රූපයක් දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇලීම් ගැටීම් ගොඩනැගෙන්නේ නිමිති අනුනිමිති වශයෙන් ගැනීම නිසා. ඒතර සිහි කල්පනාව ඇති තැනිත්තා රූප දැක්කට, ශබ්ද ඇහුවට න නිමිත්තක් ගාහි හෝති න අනුප්‍යංජනක් ගාහි හෝති. සිහි කල්පනාවෙන් ලෝකේ දකින තැනත්තා ඇසෙන් කනෙන් ඒ රූප ශබ්ද ආදිය ස්පර්ශ කළාට ඒවා නිමිති අනුනිමිති වශයෙන් ගන්නෙ නැහැ කියලා. එතකොට මෙතන නිමිති කියන්නේ කොමක්ද? ඒ සටහන. අපි රූපයක් දැක්කනම් එහි සටහන ස්ත්‍රී රූපයක්, පුරුෂ රූපයක් දැක්කනම් ඒ පිළිබඳ සටහන. වෙනත් යමක් දුටුවා නම් ඒ සටහන වෙනස් ශබ්දයක් ඇහුවා නම් ඒ ශබ්දයේ පිළිබඳ සටහන අපි ඒ සංඥාව ගන්නා විදිහ. එතකොට මෙතන පටිඝ නිමිත්ත කියලා කියන්නේ යම් කෙනෙකුට මනසින් ප්‍රතික්ෂේප කරන ආකාරයක් ඇති වෙන ද්‍රව්‍ය පුද්ගලයෝ සිදුවීම් මේ සියල්ලක් පටිඝ නිමිති හැටියට හඳුනා ගන්නට පුළුවන් ඒ වගේම ඒ අරමුණෙහි මූලික වශයෙන් ගැටෙන මනෝභාවයත් පසුව ඒතනත්තාට ද්වේෂය ව්‍යාපාදය ඇති කරන්නට කාරණයක් වෙනවා ඒ නිසා ඒ ගැටුම්කාරී මනෝභාවයත් පටිඝ නිමිත්තක් හැටියට හඳුනාගත යුතු වෙනවා එවනම් පටිඝ නිමිත්ත හැටියට කාරණා දෙකක් මෙහිදී ප්‍රකට වෙනවා ඒ කොමක්ද ද්වේෂය සහ ඒ ද්වේෂයට අරමුණු වෙන ආරම්මණයත් ද්වේෂයට අරමුණු වෙන වස්තුව හෝ පුද්ගලයා හෝ සිදුවීම හෝ ඒ කාරණා අපේ සිතේ පටිඝය ඇති කරන්නට හේතුවක් වෙනවා ඒ වගේම ඒ කාරණේ මුල් කොටගෙන මුලින්ම හටගන්නා ද්වේෂ සහගත සිතුවිල්ල යලි යලි ද්වේෂය පොදවන්නට පාදක වෙනවා කාරණයක් වෙනවා. දැන් උදාහරණයක් හැටියට පින්නතුන් අත්දැකලා ඇති යම්කිසි කෙනෙක් අපට දොස් පරස් කියනකොට ඒ පිළිබඳව නිහඬවම හිටියොත් අපට ඉවසාගෙනම දරාගෙනම පවතින්නට පුළුවන්. හැබැයි ඒකට අපි වචනයක් හරි කියන්නට ගියොත් අනිත් කෙනත් අනිත් පැත්තෙනුත් තව වචනයක් කියනකොට ඊට පස්සේ අපිට එහිදී නිහඬ වෙන්නට බැරි ගතියක් එනවා. අර මුලින්ම අපේ අපේ ද්වේෂ සහගත සිතුවිල්ල අවදි කළාම ඒක වචනයෙන් ක්‍රියාවට නැංවුවාම එතනින් පස්සේ අපිට ඒක පාලනය කරගත නොහැකි ආකාරයෙන් යලි යලිත් උද්ගත වෙන්නට පටන් ගන්නවා. එතකොට අර අරමුණෙහි තියෙන බලවත්භාවය වගේම ඒ අරමුණ පිළිබඳව අපේ මනසේ ඇතිවෙන ද්වේෂ සහගත හැඟීමත් යලි යලි ද්වේෂය උපද්දවන්නට පාදක වෙනවා හේතුවක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය සහ ඒ ද්වේෂයට අරමුණු වෙන ආරම්මන මේ පටිඝ නිමිත්ත හැටියට දක්වන්නේ ඒ පටිඝ නිමිත්තේහි අයෝනිසෝ මනසිකාර බහුලීකාර ඒ කියන්නේ බහුල කොට නුවණින් තොරව ඒ පිළිබඳව කල්පනා කරනවා ඒ කියන්නේ Tamanටම මතුවෙච්ච द्वේषය ගැන කල්පනා කරන්නෙත් නුවණින් තොරව ඒ වගේම ඒ द्वේषයට අරමුණු වූ ද්‍රව්‍ය පුද්ගලයෝ වස්තුන් සිදුවීම් පිළිබඳව සිහි කරන්නෙත් නුවණින් තොරව ඒ නුවණින් තොරව සිහි කරනවා කියන එකේ අදහස එහි හේතුඵල හේතු ප්‍රත්‍ය පිළිබඳව නිවැරදි වැටහීමකින් තොරව සත්ව පුද්ගල ආත්ම ස්වરૂපයෙන් දෘෂ්ටිගතිකව ඒ වගේම විපරීත සංඥාවන්ගෙන් විපරීත මනෝභාවයන්ගෙන් විපරීත දෘෂ්ටීන්ගෙන් ඒ පිළිබඳව කල්පනා කිරීමයි මෙතනදී සඳහන් කරන්නේ. අපට ප්‍රඥාවෙන් දකිනවා නම් සිහිනුවණින් දකිනවා නම් හේතුප්‍රත්‍ය වශයෙන් දකිනවා නම් යතහ ස්වභාවයෙන් දකිනවා නම් ඒ තනත්තාට වැටහෙනවා මෙතන ඒ විදිහට ගැටෙන්නට දෙයක් ඇත්තේ නැහැ මේ ගැටුම් කාර්ය ස්වභාවයෙන් මතුවෙන්නේ මගේම මනසේ මේ ව්‍යාපාදය එහෙම නැත්නම් ද්වේෂ සහගත හැඟීමයි කියන බව එතනත්තට දැනෙනවා. නමුත් නුවණින් තොරව කල්පනා කරනකොට මට තරහ ආවේ මට කෝපය මතුනේ අසවලා කරපු වැරද්ද නිසායි. ඒතනත්තා මට මේ බඳු හානියක් කළා. ඒතනත්තා මට මේ බඳු විපතක් කළා කියලා අනිත් පුද්ගලයාගේ වරද තමයි Tamanට ලොකුම හානිය වගේ පෙනෙන්නට ගන්නවා. නමුත් ලෝකයේ අන් අයගේ වරදට වඩා ඒ පිළිබඳව ඇතිවෙන ද්වේෂ සහගත මනෝභාවය Tamanට හානි කරනවා කියන කාරණේ නුවණින් දකින්නට පුළුවන් නම් තවදුරටත් ද්වේෂ නොකොට එය යටපත් කරගන්නට පාලනය කරගන්නට දුරු කරගන්නට එතනත්තා සමත් වෙනවා. ඒ නිසා නුවණින් දකින තැනත්තාට ද්වේෂය දුරු කිරීම පහසුයි. නුවණින් තොරව දකින තැනත්තාට අර විදිහට ඒ පටිඝ සංඥාවෙහි වැරදි ආකාරයෙන් මෙනෙහි කිරීම නිසා යලි යලි ව්‍යාපාදය බහුලව මතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නව ආකාරයකින් මේ ව්‍යාපාදේ උපදින්නට පුළුවන්. තමන් පිළිබඳව තුන් ආකාරයකින්, තමන්ගේ මිතුරන් පිළිබඳව තුන් ආකාරයකින්, සතුරන් පිළිබඳව තුන් ආකාරයකින්. ඒවා දක්වනවා නව අඝාත වස්තු කියලා. ඒ කියන්නේ තමන් පිළිබඳව තුන් ආකාරයක් කියලා කියන්නේ මේ පුද්ගලයා මට අතීතයේ හිංසා කළා නපුරක් කළා දැනුත් මේ තැනත්තා මට විරුද්ධවයි කටයුතු කරන්නේ අනාගතයේත් ඔහු මට විරුද්ධව කටයුතු කරાવી කියලා අතීත වර්තමාන අනාගත වශයෙන් යම් පුද්ගලයෙක් පිළිබඳව පටිඝ ව්‍යාපාදේ ඇති වෙන්නට පුළුවන් ඒ වගේම ඒ තනත්තා මගේ හිතවතුන්ට අතීතයේ විරුද්ධව කටයුතු කළා දැනුත් විරුද්ධව කටයුතු කරනවා අනාගතයේ තොහු මගේ හිතවත් අයට විරුද්ධ වෙයි කියලා තුන් ආකාරයකින් පටිඝ ව්‍යාපාදේ ඇති වෙන්නට පුළුවන් ඒ වගේම මොහු මගේ සතුරන්ට අතීතයේ උදව් කළා දැනුත් ඔහු සතුරන්ට හිතවත්ව පක්ෂපාතව කටයුතු කරනවා අනාගතෙත් එහෙම කරાવી කියලා සතුරන් සම්බන්ධව තුන් ආකාරයකින් ඇති වෙන්නට පුළුවන්. මෙහෙම එකම පුද්ගලයෙක් පිළිබඳව නව ආකාරයකින් Tamanගේ මනසේ ගැටුම් මතුවෙන්නට පුළුවන්. ඒ ගැටුම නුවණින් කල්පනා කරලා සමනය කරගත්තේ නැතිනම් අයෝනිසෝ මනසිකාරයෙන් ඔය කියපු ආකාරයට සත්ව පුද්ගල ආත්ම වශයෙන් අරගෙන ඔහු අපට අනතුරු කරනවා ඔහු අපට විරුද්ධව කටයුතු කරනවා දැනුත් එහෙමයි අනාගතයටත් එහෙම කරයි අපේ හතුරන්ට ඔහු එකතු වෙලා කටයුතු කරනවා ඒගොල්ලන්ට ඕන විදිහටයි වැඩ කරන්න කියලා මේ සංඥා නැවත නැවත බහුලව සිහි කරනකොට ඒ හේතු කොටගෙන ඔහුගේ సంతානෙහි ව්‍යාපාදේ ඒ කියන්නේ ඔවුන්ගේ විනාශය අපේක්ෂා කරන මානසික තත්වයක් උද්ගත වෙන්නට පුළුවන්. එතකොට ඒවා පාදක කොටගෙන තමයි අර ඔහුගේ විනාශයේදී සතුට වෙන ස්වභාවයක් මනසෙහි මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්වභාවය නුවණින් වටහා ගත්ත තැන අපිට සත්‍යයේ පුද්ගලයෙක් කියලා කෙනෙක් මෙතන නැහැ කියලා හරියට තේරුම් ගත්තොත් අපිට පුද්ගලයා සමග ගැටෙනවා වෙනුවට පුද්ගලයාගේ විනාශය අපේක්ෂා කරනවා වෙනුවට අපිට ඒ වරද දුරු කරන්නට ක්‍රියා කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය සමාජයේ කතා ව්‍යවහාරයේදී කියන්නේ පුද්ගලයා නෙවෙයි නැසිය යුත්තේ වරදයි නැසිය යුත්තේ ඒ වරදෙහි වරද අපි දකින්නට ඕන. නමුත් ඒක පුද්ගලයෙකුගේ දෝෂයක් කියලා දකින්නේ අපි ධර්ම සංඥාවක් නැති නිසා. ඉතින් යමෙකුට මේ නිවැරදි දැක්ම ඇති කරගන්නට පුළුවන් නම් පුද්ගලවාදීව ගැටුම් ඇති කරගන්නවා වෙනුවට එයින් Tamanගේ මනස විනාශ කරගන්නවා වෙනුවට Tamanගේ මනසත් ආරක්ෂා කරගෙන වරද නිවැරදි කරන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ ධර්මය තේරුම් ගත්තාම ලෝකේ ඕන කෙනෙක් වැරදි කරපු දේ උතර සත්වයකුත් නැහැ පුද්ගලයෙකුත් නැහැ ආත්මයකුත් නැහැ මම කියලා ඔහු කියලා කෙනෙකුත් නැහැ ඒ නිසා ඉතින් ඔය ඕන දෙයක් කොහොම සිද්ධ වුණාට කමක් නැහැ කියලා නිහඬ වෙන්නේ නැහැ සත්‍යයක් පුද්ගලයක් නැති බව ඇත්තයි. නමුත් ඒ සිද්ධ වෙන අනර්ථය ඒන් තමන්ටත් ලෝකෙටත් විපතක් සිද්ධ වෙනවා නම් ඒ වළක්වන්නට අපි ක්‍රියා කළ යුතුයි. ඒ වළක්වීම සඳහා පුද්ගලයා ඝාතනය කිරීම නෙවෙයි කළ යුත්තේ ඒ වරද නැවත සිදු නොවන හැටියට එහි හේතු ඝාතනය කිරීමයි කල යුත්තේ. ඒතකොට හේතු ඝාතනය කරනකොට එහි හේතු අපි નિවරදිව හඳුනා ගන්නට ඕන. මේ මෑතකදී අන්තර්ජාලයේ තිබුණු එක් ප්‍රවෘත්තියක් අපට අහන්නට ලැබුණා එක්තරා මවක් පිළිබඳව. එය බෞද්ධ කාන්තාවක් නොවේ. නමුත් ඊටාම ධර්මානුකූලව ඇය ඒ අවස්ථාවේ ක්‍රියා කරපු ආකාරය. එතුමියට එකම පුත්‍රයෙක් හිටියා. ඒ පුත්‍රයා තරුණ අවදියේදී වෙනත් පිරිසක් විසින් ඝාතනය කළා. මේ දරුවා තමන්ට අහිමි වුණා කවුද ඝාතකයෝ කියලා සොයලා තොරතුරු සොයලා බලනකොට අවසානයේ පොලිසිය විසින් හඳුනාගත්ත කිහිප දෙනෙක් එකතු වෙලා මේ ඝාතනය කරලා තියෙන්නේ එතන අවුරුදු 18ක පමණ තරුණ දරුවෙකුත් ඉන්නවා ඒ වගේම වැඩිහිටියොත් ඉන්නවා පස්සේ මේ සියලු දෙනාම සිරගත කරන්නට විනිශ්චය ලැබුණා ඒ නිසා ඒ සියලු දෙනාම වසර ගණනාවකට සිර දඬුවමකට ලක් වුණා. මේ මෑණියන් ඒ නඩුකාරවරයාගෙන් අවසරයක් ගන්නෝ අර තරුණ දරුවාව නිතර නිතර හමු වෙන්නට ඒ සිර මැදිරියට යන්න. එහෙම අවසරයක් අරගෙන ඒ මෑණියන් එදා පටන් විටින් විට දිනපතාම අර තරුණ දරුවා මුණ ගැහෙන්නට යනවා බොහොම හිතවත්ව ඒ දරුවා සමග කටයුතු කරනවා. එහෙම කටයුතු කරලා කාලයක් යද්දී අර දරුවාගේ මනසේ තිබුණු අර වෛරය, කෝපය දුරු කරන්නට එමෑණියන් සමත් වෙනවා. එතනදී ඇය කුමක්ද කල්පනා කරන්නේ? මට මගේ දරුවා අහිමි වුණා. එතකොට මගේ දරුවා අහිමි වුණු නිසා තවත් දරුවෙක් ලෝකෙට අහිමි වෙන්නට මම ඉඩ නොතැබිය යුතුයි. මේ තරුණයෙක් විසින් මගේ දරුවාව ඝාතනය කළේ කෝපයේ වෛරය නිසායි. ඔහු තුල ඒ වෛරයේ කෝපය තවදුරටත් පැවතුනොත් මේ තනත්තා ලෝකෙට තවත් බරපතල හානියක් විනාශයක් කරන්නට පුළුවන්. ඒ නිසා ඒ සිද්ධ වෙන විනාශය වැළැක්විය යුතුයි. පුද්ගලයා ඝාතනය කිරීම විනාශ කිරීම නෙමෙයි ද වෙන කෙනෙක් නම් අපේක්ෂා කරන්නේ මගේ දරුවා ඝාතනය කළා නම් ඔහුටත් ඒ බඳු විනාශයක් කළ යුතුයි. නමුත් මේ මෑණියන් කල්පනා කළේ මට මගේ දරුවා අහිමි වුණා. නමුත් මගේ දරුවා වෙනුවෙන් මට කරන්නට තියෙන යුතුයකම් කොටසක් තියෙනවා නම් ලෝකේ කවුරු හරි දරුවෙක් වෙනුවෙන් මට ඒ කළ හැකිද? ඒ සැබෑ මාතෘ ගුණය අවදි කරගෙන මේ මෑණියන් එදා පටන් කැප වුණා අර මනුෂ්‍ය ඝාතනය සිද්ධ කරපු තමන්ගේ දරුවා ඝාතනය කරපු තරුණයාගේ මනස යථා තත්ත්වයටපත් කරන්න නැවත මනුෂ්‍ය ඝාතනයක් නොවන තැනට. ඉතින් ඒ විදිහට ඇය බෞද්ධයෙක් නොවුනා වුණත් නිවැරදිව කාරණේ තේරුම් ගත්තයින් පස්සේ මනුස්ස ධර්ම අවදි කරගත්තයින් පස්සේ අපිට පුද්ගලයෝ විනාශ කරන වෙනුවට ඒ තුල ලෝකය විනාශ කරන්නට ඇති වෙන දුර්වල මනෝභාවයන් දුරු කරන්නට අපිට සහාය වෙන්නට පුළුවන්කම තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ව්‍යාපාදයේ දුරු කිරීම සඳහා අත්ති භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ uppannassawa ව්‍යාපාදස්ස පහානාය තථාගතයන් වහන්සේ දක්වන මහණෙනි මේ මෛත්‍රී චේතෝ විමුක්තිය යම් කෙනෙක් නුවණින් සිහි කරනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් සහේතුකව කල්පනා කරනවා නම් ඒ මෙත්තා චේතෝ විමුක්තිය යලි යලි Tamanගේ චිත්තසංතානයේ අවදි කර ගැනීම නිසා මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රී මනෝභාවය. ඒ චේතෝ මුක්ති හැටියට හඳුන්වන්නේ පින්නතුනේ ඒ මෛත්‍රී මනෝභාවය මනවින් ප්‍රගුණ කරනකොට ක්ලේශ ධර්මයන් දුරු කරන්නට ඒ උපකාර වෙනවා. ඒ නිසා තමයි චේතෝ විමුක්ති කියලා හඳුන්වන්නේ. එතකොට මෛත්‍රිය පිළිබඳව නුවණින් කල්පනා කරන තැනට නැවත නැවත ඒ පිළිබඳව සිහි කරලා මෛත්‍රී සිත අවදි කරගන්නා තැනැත්තාට ව්‍යාපාදය දුරු කරන්නට පුළුවන් වෙනවා. උපන්නා ව්‍යාපාදය දුරු කරන්නටත් ඒ වගේම ඒ මෙත්තා සහගත මනෝභාවය තුළින් ව්‍යාපාදය යලි මතු නොවි යටපත් කරන්නට එතනත්ත සමත් වෙනවා. එතකොට මෙත්තා මනෝභාවය කියලා කියන්නේ පින්නතුනේ අන් අය සුවපත්ත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා ආදී වශයෙන් වචන වශයෙන් නැවත නැවත සිතීම මාත්‍රේ නොවේ එය මනෝභාවයක් හැටියට හැඟීමක් හැටියට මනසෙහි අවදි කරගන්නට දක්ෂ වීමයි. බුදුරජාණන් වහන්සේ උදාහරණයක් හැටියට දක්වනවා මාතා යත්හා නියං පොත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. කරණීයමෙත සූත්‍රයේදී දක්වන්නේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා පිළිබඳව සිතන්නේ කොයි විදිහටද? අන්න ඒ වගේ සියලු සත්වයන් කෙරෙහිම ඒ මනෝභාවය අවදි කරන්නට පතුරවන්නට පුළුවන් නම් එය තමයි මෙත්තාව සඳහා උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට අම්මා කෙනෙක් Tamanගේ දරුවා සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා ආදි වශයෙන් වචනවලට සීමා කරලා කටයුතු කරන්නේ නැහැ. හැම විටම ඒ දරුවාගේ යහපත සුවය අපේක්ෂා කරනවා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා ඒ වෙනුවෙන් වචන පාවිච්චි කරනවා ඒ වෙනුවෙන් සිතනවා එතකොට කායිකවත් වාචසිකවත් මානසිකවත් දරුවාගේ යහපත අපේක්ෂා කරනවා. දැන් මේ ව්‍යාපාදයයි කියලා කිව්වේ මානසිකව අන් අයගේ විනාශය අපේක්ෂා කරනවා. අන් අයගේ විපත, අන් අයගේ පරිහානිය, අපේක්ෂා කරනවා. එතකොට මානසිකව තව කෙනෙකුගේ විනාශය පරිහානිය අපේක්ෂා කරනකොට වාචසිකවත් කායිකවත් අනුන්ගේ විනාශය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට තමන් ගැටුණු පුද්ගලයා, තමන්ට ප්‍රතිවිරුද්ධ පුද්ගලයා, තමන්ගේ වෛරී කෙනෙක් කියලා හඳුනාගත්තු තැනැත්තාට හානියක් කරන්නට මුලින්ම මානසික වශයෙන් කල්පනා කරනවා දෙවනුව කායිකවත් වාචසිකවත් ඒතනත්තා ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම ක්‍රියාත්මක නොවුනත් අර මනෝභාවයම Tamanටත් ලෝකයටත් මහත් විපතක් ඇති කරන්නට හේතු වෙනවා. මෛත්‍රියයි කියලා කියන්නේ ඊට හා පසින්ම ප්‍රතිවිරුද්ධ මනෝභාවය අන් අය සුවපත් කරන්න, අන් අය ජීවත් කරන්න, අන් අයට යහපතක් කරන්නට උනන්දු වෙන බව. අපි බොහෝ අවස්ථාවල ධර්මදේශනාවදී සිහිපත් කරනවා පින්නතුනේ මානුෂීය හැඟීම හරියට ඇති කරගත්තොත් තමයි මේ මෙත් සිත ජනිත කරන්නට පුළුවන් වෙන්නේ. මානුෂීය හැඟීමයි කියලා කිව්වේ මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන. ඒකට හොඳින් ඉන්නට ඕන කියන අදහස Tamanට ප්‍රතිවිරුද්ධ පුද්ගලයාත් හොඳින් ඉන්නට ඕන. එතකොට සතුරු මිතුරු මැදහත් කියන හැම කෙනෙක් පිළිබඳවම මේ මනෝභාවය පවත්වන්නට පුළුවන් හරියට එය හඳුනාගෙන අවදි කරගත්තොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී මනෝභාවය කායිකවත් වාචසිකවත් මානසිකවත් පැවැත්විය හැකි. ඉතින් මානසිකව පවත්වන්නට නම් වචනවලට සීමා නොවේ අන් අයගේ යහපත අපේක්ෂා කරන ගතිය ටිකෙන් ටික Tamanගේ චිත්තසංතානෙහි අවදි කර ගැනීම අවශ්‍යයි. එතකොට ව්‍යාපාදයයි කියලා කියන්නේ අනුන්ගේ විනාශය, අනුන්ගේ පරිහානිය, අනුන්ගේ අනර්ථය අපේක්ෂා කරන ගතිය. මෙත්තාව කියලා කියන්නේ අනුන්ගේ යහපත, සුවය, અભිවෘද්ධිය අපේක්ෂා කරන ස්වභාවය. එනිසා හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වූ මේ මෙත්තා මනෝභාවය නුවණින් කල්පනා කරලා අවදි කරගන්නට පුළුවන් නම් එය ව්‍යාපාදයේ දුරු කිරීමේ ප්‍රධාන කාරණය වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ වගේම පටිඝ නිමිත්ත නුවණින් තොරව කල්පනා කරන තැනත්තාට ඒ පටිඝය ව්‍යාපාදය අනුක්‍රමයෙන් වැඩෙනවා. ඒ පිළිබඳව නුවණින් සිතන්නට පුළුවන් නම් එහිදී හේතු ප්‍රත්‍ය වශයෙන් සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ ධර්මතාවයන්ගේ ස්වභාවය තේරුම් ගැනීමෙන් ව්‍යාපාදයේ දුරු කරගන්නට යම් ශක්තියක් ප්‍රඥාවක් අවදි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාරණා නුවණින් තේරුම් අරගෙන ව්‍යාපාදේ නීවරණ ධර්මයන්, ඒ චිත්තෝපක්ලේශ ධර්මයන්, ඒ අකුසල කර්මපතහ, ඒ ඇතිවීමේ හේතු සහ දුරු කිරීමේ හේතු හඳුනාගෙන ව්‍යාපාදේ දුරු කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තෝ ත්වං සදා සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ සංගීත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0112 30 710යි